කාලය විනාඩි 2යි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවය. එරිසා රාත්‍රියේ ධර්මානුශාසන අද විශ්වයන් වහන්සේ තෝලංගමුව නාපේ ශ්‍රී ශාන්ති රණවීර විවේකාශ්‍රමේ ප්‍රධාන අනුශාසක ගම්පහ බ්‍රැන්ඩිය මුල්ල ශ්‍රී විද්‍යාසේකර මහපිරිවෙන් ජේෂ්ඨ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත රුවන්ගිරියේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මාතෘකාව සුගතෝවාද සූත්‍රය මෙතුම් සූත්‍රය අසුරින් ධර්ම ශ්‍රවණය කිරීමටයි අප හැමදෙනා දැන් සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීම සඳහා අප හැම নমස්කාරය කියමු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 බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि සංඝං शरणं गच्छामि යම්පි බුද්ධං शरणं गच्छामि ဒ ුතියම්පි බුද්ධං शरणं गच्छामि යම්පි ධම්මං शरणं गच्छामि ဒ ුතියම්පි ධම්මං शरणं गच्छामि යම්පි සංඝං शरणं गच्छामि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 ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා ආපදං සමාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හමබන්තේ සංසා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස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 ති දුර්ලභා පබ්බජ්ජා දුර්ලභං සද්ධම්ම සවණං දුර්ලභෝ සත්පුරිස සංසේවෝ ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනු සේනං නලාගා සංසාරං දුක්ඛසන්තං කරිස්සති සාදු සාදු සාදු තුන් ලෝක ධාතුව මෛත්‍රී ගලෙන් තෙමා මුළු මහත් ලෝකේටම උතුම් ශාන්තිය උදා කොට වදාළ සනරාමර ලෝක ශිවංකර ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේහි දේශනා කොට වදාළ සුගතෝ ආද සූත්‍රයයි අද ධර්ම මාතෘකාව හැටියට සඳහන් කරන්නට යෙදුනේ. අද දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය කරනු ලබන මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ උසුලන දායක පින්වතුන් පින්වතියන් ඇතුළු කොට ඇති මේ මැදිරියට පැමිණ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් සහ ලංකා වාසී ලෝක වාසී දහස් සංඛ්‍යාත සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාව මා මුලිනුත් සඳහන් කළ පරිදි සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේහි සදාම් වන සුගතෝ ආද සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව සෑමදාම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටිය දෙව්රම් වෙහෙර ගන්ධකෙලියේ දොරටු ළඟට වැඩම කරලා පාසෝදලා බුද්ධ ආසනයේ මත වැඩ ඉඳගෙන උදේ හව දෙපාරක් අඛණ්ඩව මුළු ජීවිත කාලයම දේශනා කළ එකම සූත්‍රය. ඒ නිසා තමයි මේ සූත්‍රය සුගතෝ ආද සූත්‍රය නමින් සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ හඳුන්වන නම් 32ක් සඳහන් වන පාළි නිගණ්ඩුවේ එක් නාමයක් තමයි සුගත කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතා දිනපතාම දේශනා කළ උතුම්ම සූත්‍රය තමයි අද අපි මාතෘකා කළ සූත්‍රය. මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ ඊටාම දුර්ලභ කාරණා හයක්. මිනිස්යෙකු හැටියට ලැබිය හැකි ලැබිය යුතු වාසනාවන්තම අවස්ථා හයක් පිළිබඳවයි මේ සූත්‍රයේ සඳහන් වන්නේ. අප්පමාදේන භික්කවේ සම්පාදේත මානිනි නොපමාව පින් කරන්න ගුණ ධර්ම ආරක්ෂා කරන්න දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මින් ලෝකේ දුර්ලභම කාරණයක් තමයි බුද්ධෝත්පාද කාලේ දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ මනුෂ්‍ය ආත්මයක් ලැබීම දෙවැනි දුර්ලභ කාරණයයි දුර්ලභා කන සම්පatti අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැති ක්ෂණ සම්පත්‍ය ලැබීම තුන්වෙනි දුර්ලභ කාරණයයි. දුර්ලභා පබ්බජ්ජා. පැවිදි ජීවිතයක් ලබා ගැනීම පැවිද්ද හතරවෙනි දුර්ලභ කාරණයයි. දුර්ලභං සද්ධම්ම සවණං. බුදුබණ අහන්න ලැබීම පස්වෙනි දුර්ලභ කාරණයයි. දුර්ලභෝ සත්පුරිස සංසේවෝ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් අසුර අසුරු කරන්නට ලැබීම සත්පුරුෂ ආශ්‍රය හයවෙනි දුර්ලභ කාරණයයි මේ දුර්ලභ කාරණා හය වාසනාවන්ත අවස්ථා හය ලබාපු මිනිසා විසින් ආරබත නික්කමත බුද්ධ ශාසනයේ ගුණ ධර්ම පුරන්ඩ අරඹන්න ඕනේ ඒ පුරාගෙන යන්න ඕනේ යුංජත බුද්ධ ශාසනේ සම්මා සම්බුද්ධ ශාසනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදෙන්නට ඕනේ දුනාත මත්තුනෝ සේනං නලාගාරං කුංජරෝ එසේ යෙදීමෙන් එසේ ಗುಣධර්ම පිරීමෙන් මාර සෙනග දුරු කරන්නට ඕනේ නැත්නම් පළවා හරින්නට ඕනේ කොයි වාගේද කියනවා නම් නලාගාරං කුංජරෝ සද්දන්ත හස්තිරාජයේ බට දඬු වලින් හදාපු කුටියක් කඩා දාන්නා වගේ යෝ ීමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති යම්කිසි ගිහියෙක් හෝ පැවිද්දෙක් මේ බුද්ධ ශාසනයේ ධර්ම විනයෙහි අප්‍රමාදව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා නම් ಗುಣ ධර්ම පුරනවා නම් පහය ಜಾති සංසාරං සංසාරයේ දුරුකොට නැත්තම් සංසාරයෙන් එතරව සංසාරයේ අතහැර දමා දුක්ඛසන්තං කරිස්සති සියලුම සාංශාරික දුක්ඛ ධර්මයන්ගෙන් කෙලවරටපත් වෙන නැත්තම් දුක් කෙලවර කරනවා කියන තේරුමයි මේ සූත්‍රයේ තියෙන්නේ. අපි කාලය සැලකිල්ලට අරගෙන මේ සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ වදාළ දුර්ලභ කාරණා පිළිබඳව සලකලා බලමු. පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් වික්ෂුන් වහන්සේලා අමතා මේ සූත්‍රයේ වදාළ නිසා මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු වික්ෂුන් වහන්සේලාට පමණක් අදාළද කියලා. නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ ළඟින් ආශ්‍රය කළේ වික්ෂුන් වහන්සේලා නිසා උන්වහන්සේ වික්ෂුන් වහන්සේ අමතා වදාළත් උන්වහන්සේගේ දේශනාව ධර්ම දේශනාව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටමයි. මේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන අප්‍රමාදේන කියන වචනේ තේරුම අප්‍රමාදය හේවත් නොපමාව ගුණ ධර්ම පුරන්ඩ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න කියන එක. ඔබ දන්නවා බුද්ධ ධර්මයේහි හදවත බඳු චතුරාරි සත්‍ය දේශනාවේ ක්‍රියාත්මක දර්ශනයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වන්නේ මධ්‍යම ප්‍රතිපදාව නමින් එවැගේම ක්‍රියාත්මක දර්ශනය නමින් සීල සමාධිය ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට ඇතුළත් කරලා. ඒ නිසාම ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවයේ තබ්බන් කියලා බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී වදාලා වැඩි යුතු ක්‍රියාත්මක කළ යුතු එකම දර්ශනය බුද්ධ ධර්මයේ සඳහන් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණයි. දුක්ඛාරය සත්‍යය දැනගන්න දෙයක් පරිඤ්ඤයං දුක්ඛ සමුදයාර සත්‍ය තණ්හාව ඉවත් කරන දෙයක් පහතබ්බං දුක්ඛ නිරෝධාර සත්‍ය නිවන සාක්ෂාත් කරගන්න ලබා ගන්න දෙයක් සත්‍චිකාතබ්බං නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ක්‍රියාත්මක කළ යුතු දර්ශනය හැටියට උගන්වන්නේ නිසා මෙතන අප්‍රමාද කියන පදයට මුළු ත්‍රිපිටකයම ඇතුළත් වෙනවා. විනය සූත්‍ර අභිධර්ම කියන තුන් පිටකයේ සියලුම බණ ඇතුළත් වෙන අප්‍රමාද පදයට. ඒ නිසාම තමයි ඔබ දන්නවා නිග්‍රෝධ සාමණේර රහත් ස්වාමින් වහන්සේ කෙරෙහි පැහැදිලා ධර්මාශෝක මහරජතුමා රාජමාලිගාවට වඩම්මලා සිංහාසනයේ වැඩ හිටියාට පස්සේ බුද්ධ ධර්මයේ සාරය අලලලා දම්සත් ධර්මාශෝක රජතුමාට නිග්‍රෝධ සාමණේරයන් සාමණේර රහත් ස්වාමින් වහන්සේ දා වදාළෙත් අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යථා මතා කියන මේ ධම්මපදයේ සඳහන් වෙන අප්‍රමාදයේ ඇතුළත් ගාථාව. ඊළඟට මෙහි භික්ඛවේ කියලා කිව්වහම මම මුලින්ම සඳහන් කළා භික්ෂුන් වහන්සේ විතරක් නෙමෙයි සිව්වනක් පිරිසටමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. වික්ඛු කියන શબ્දය විනය පිටකයේ පාරාධික පාළේ අර්ථ 13ක අන්තර්ගතව සඳහන් වෙනවා. එයින් එක් අදහසක් තමයි සංසාරයේ භයං ඉක්ඛතේති වික්ඛු. සසර බය දැක සසරින් ඉවත් වීම සඳහා ගුණ ධර්ම පුරණ හැමදෙනාට කියන්නේ වික්ෂු කියලා. ඒ අර්ථයෙන් ගත්තාම පැවිදි ගිහි කියන දෙපක්ෂයේම වික්කු කියන ගණයට ඇතුළත් වෙනවා. ඒ නිසා තමයි වික්කවේ කියලා බුදුරජාණන් වහන්සේ සමස්තයක් ඇටියට සිව්වනක් පිරිසම අලලලා මේ දේශනාවල් පවත්ලා තියෙන්නේ. පළවෙනිම දුර්ලභ කාරණය තමයි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්. ලෝකේ දුර්ලභම දුර්ලභ කාරණය බුදු උපතයි. මේ බුද්ධ කියන වචනේ ඊටාම ගැඹුරු අදහසක් තියෙනවා පින්නතුනේ සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන අර්ථයට වඩා ගැඹුරු අදහසක්. බුද්ධ කියන වචනේ pāli ව්‍යාකරණ අනුව හැදිලා තියෙන්නේ පටිබුද්ධ, පබුද්ධ, බුද්ධ කියලා. පටිබුද්ධ පබුද්ධ වුණා, පබුද්ධ බුද්ධ වුණා. ඒ ඊ타නත්ම සරල ගැඹුරු තේරුම මුළු ලෝකයේම සියලු දෙනාම ප්‍රත්‍යඥයන් ක්ලේශ නිද්‍රාවෙන් නිදිගෙන සිටිද්දී එනම් කියන්නේ කෙලස් වලට යටත්ව කෙලස් නින්දෙන් නිදිගෙන සිටිද්දී බුදුරජාණන් වහන්සේ ක්ලේශ නිද්‍රාවෙන් කෙලස් නිද්දෙන් අවදිව ක්‍රියාශීලීව කටයුතු කළ උත්මයා කියන තේරුමයි. එනිසා තමයි බුදුරජාන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ. පින්නතුනේ කල්ප කෙල කෝටි සත සහස්ත්‍ර ගානකට පස්සේ තමයි ලෝකේ බුදු කෙනෙක් උපදින්නේ. බුද්ධ ශූන්‍ය කාල ලෝකෙ වැඩි. කියන්නේ බුදවරු නැති කාල වැඩි. අඩුම තරමින් සාර අසංකේය කල්පලක්ෂයක්වත් දාන ආදී සමතෙන්සත් පාරමී ධර්මයන් දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන තුන් ආකාරයකින් සම්පූර්ණ කරලා වුණ කෙනෙක් ලෞතුරා බුද්ධත්වයටපත් වෙන්නේ. නිසා බුද්ධ කියන උත්තමයේ පහළ වෙන්නේ නැත්නම් බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ බුදු උපතක් ඇති වෙන්නේ ඊටමත් කලාතුරකින්. ඒ වාසනාවන්ත මොහොත අපි හැමදෙනාම අද ලබාන තියෙනවා. සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා පින්නතුනේ දෝසෝපිකෝ ඒසෝ දුර්ලභෝ ලෝකස්මින් යදිදං බුද්ධෝති කියලා. එයින් කියන්නේ මේ බුද්ධ කියන වචනය පවා හඬ පවා සසර සැරිසරන සත්වයාට මිනිසාට අහන්න ලැබෙන ඉතාමත් කලාතුරකින්. එනිසා බුදු කෙනෙක් පහළ වීම දුර්ලභ කාරණයක් බුදු කෙනෙක් පහළ වුණාම සූවිසි අසංකේයයක් සත්වයන් උන්වහන්සේ විසින් ධර්ම දේශනා කළා නිවන් දක්වනවා ඒ නිසාම සුඛෝ බුද්ධානං උප්පාදෝ කියලා අපේ බණ පොතේ සඳහන් වෙනවා බුදු කෙනෙකුගේ ඉපදීම සැපයට හේතුවක් කියලා දෙවියන් සහිත ලෝකයාට මාත් සැනසෙල්ලක් බුදු කෙනෙක් ඉපදීම එනිසා දුර්ලභ දුර්ලභම කාරණයක් තමයි බුද්ධෝත්පාද කාලය. ඊළඟට දෙවැනි දුර්ලභ කාරණය දුර්ලභව manussත්ත්ව ප්‍රතිලාභෝ මනුෂ්‍ය ආත්මයක් ලැබීම. බොහෝ දෙනෙක් මේ ගැන හිතලත් නැහැ මං හිතනවා Taman ලබාගෙන තියෙන මිනිස් ජීවිතයේ අගය ඉතාමත් කලාතුරකින් කෙනෙක් දන්නේ. මනුෂ්‍ය කියන නමම ලැබෙන්නේ පින්නතුනේ මනති හිතායිතං ජානාති इति මනුස්සෝ කියලා විග්‍රහ කරන අටුවාවල හොඳ නරක හිතාමතා සලකා බලන ශක්තියක් තියෙනවා කියන අදහසින් තමයි මේ මනුස්ස කියන නම යෙදලා තියෙන්නේ. එච්චර නෙමෙයි සමහර සූත්‍රවල සඳහන් වෙනවා මේ මනුෂ්‍ය ආත්මය කියන එක කොච්චර වැදගත්ද කිව්වොත් නිවන් පෙනී පෙනී ලැබෙන නිවනටම සමීපම ජීවිතය තමයි මනුෂ්‍ය ආත්මය. ඒ කියන්නේ මිනිස්සයෙකුට නිවන් දකින්න බැරි නම් වෙන කාටවත් නිවන් දකින්න බෑ. අපි දන්නවා අපේ ඇහැට පේන දෘශ්‍යමාන සතුන් ඇරිච්චාම අදෘශ්‍යමාන සතුන් අප්‍රමාණ ලෝකේ ඉන්නවා. එහෙම ගත්තාම සතුන් කෝටි ප්‍රකෝටියකටවත් හිලව් වෙන්න එක මිනිස්සෙක් ඉපදිලා නැහැ. දැන් මේ මහ පොළවේ පස් පිටල්ලක් කපලා ගත්තාම කොච්චර කෘමීන් පණුවන් ඉන්නවද? ඒත් සත්තු. එහෙම බැලුවාම ඊටමත් දුර්ලභම ආත්මයක් තමයි මනුෂ්‍ය ආත්මය කියලා කියන්නේ. පෙර කළ මහා පිනකින් ලැබෙන ජීවිතයක්. ඒ නිසාමයි මිනිස්සෙක් බුදු වෙන්නේ. කවදාවත් දෙවියෙක් බුදු වෙන්නේ නැහැ, බ්‍රහ්මයා බුදු වෙන්නේ නැහැ, සක්‍රයෙක් බුදු වෙන්නේ නැහැ. ලෞතරා බුදු බව කියන ඉහළම পদවියට යන්න වාසනාව තියෙන මිනිස්සෙකුට විතරයි. ඒ මොකද මේ මිනිස්සයා කියන උතුම් සත්වයාට පුදුම විදිහේ ස්මරණ ශක්තියක් දෙනවා. ස්නායු ශක්තියක් තියෙනවා. සාමාන්‍යයෙන් සඳහන් වෙනවා ජීව විද්‍යාත්මකව සැලකුවාම අපේ කොළඹ නගරේ ඉඳලා ඉන්දියාවේ මදුරාසි නගරයට තරම් රැහනක් වශයෙන් ගැට ගන්න පුළුවන් නම් මිනිසාගේ මේ ස්මරණ ශක්තිය රැහනක් වශයෙන් ගැට ගැරුවොත් ඒ තරම් දිග රැහනක් ගැට ගන්න පුළුවන් කියලා. ඒ තරම් කල්පනා ශක්තියක් ජීුණු කළ හැකි සිතක් තියෙන එකම සත්වයා මිනිසයා පමණයි. ඒ නිසාම දෙවියෙක් චුත වෙන්න ගියාම දෙවියෙක් දිව්‍ය ලෝකයෙන් ඉවත් වෙනවා දැනගත්තාම අනික් දෙවිවරු එකතු වෙලා ඒ චුත වෙන දෙවියාට කරන අවවාදයක් සඳහන් වෙනවා සංයුක්ත නිකායේ. ඔබ දන්නවා දෙවියෙක් මීගයට පස්සේ මල කඳක් පවතින්නේ නැහැ. දෙවියෙක් මිය යන බව අනික් දෙවිවරු දැනගන්නේ මාලා මිලායන්ති කච්චේ සේදා පච්ඡන්ති සකේ ආසනේ නාබිරමති කියලා සඳහන් වෙනවා. පැලඳගෙන ඉන්න මල් මාලා මැලවිලා යනවා. Tamange දිව්‍ය ආසනේ ඉන්නක් අකමැති වෙනවා. ෘචියක් නැති වෙනවා. ඒ වගේම කිහිලි වලින් දාඩිය දානවා. ඒ පෙර නිමිති දැක්කාම අනික් දෙවිවරු එකතු වෙලා ඒ චුත වෙන දෙවියාට කරන අවවාදයක් සඳහන් වෙනවා. මොකක්ද අවවාදේ? ඊතෝ භෝ සුගතින් ගච්ඡ. ඔබ මෙතනින් චුත වෙලා ගිහිල්ලා සුගතිය දිව්‍ය ලෝකෙ උපදින්න. මේ කියන්නේ දෙවිවරු දිව්‍ය ලෝකෙ ඉඳගෙන. ඔබ මෙතනින් මිය ගිහිල්ලා චුත වෙලා දිව්‍ය ලෝකයට යන්න. සුගතින් ගන්වා සුලද්දලාභං ලබ. සුගතියට ගිහිල්ලා දිව්‍ය ලෝකයට ගිහිල්ලා යහපත් ලාභයක් ලබනද සුලද්දලාභං ලබිත්වා සුප්පතිට්ඨිතේ පතිට්ඨායි. හොඳ ලාභයක් ලැබලා හොඳ පිහිටීමක පිහිටන්න කියලා. මොකද්ද මේ කියන්නේ? මෙතනින් මිය ගිහිල්ලා සුගතියක උපදින්න කියන්නේ මනුෂ්‍ය ලෝකේ උපදින්න කියන්නේ. එතකොට දෙවියෝ සුගතිය හැටියට දෙවියෝ දිව්‍ය ලෝකයේ හැටියට සලකන්නේ මනුෂ්‍ය ලෝකේ. සුගතින් ගන්පා සුලද්ද ලාභං ලබ මනුෂ්‍ය ලෝකේ නැමැති සුගතියට ගිහිල්ලා යහපත් ලාභයක් ලබන්න කුමක්ද ඒ ලාභය? බුද්ධ ශාසනයේ නැමැති ලාභය. කියන්නේ බුද්ධෝත්පාද කාලයක උපදින්න. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතේ පතිට්ඨායි. ඒ බුද්ධ ශාසනයේ පවතින කාලයක සුලද්ද ලාභයක් ලැබලා යහපත් පිහිටීමක පිහිටන්න කියලා කිව්වේ ශ්‍රද්ධා ගුණේ පිහිටන්න. පින්නතුනේ මිනිස්සෙක් වෙලා බුද්ධ ශාසනයක් පවතින කාලයක බුද්ධෝත්පාද කාලයක ශ්‍රද්ධාවන්තයෙක්ව ඉපදුනොත් ඊට වඩා වාසනාවක් වෙන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සෙක් වුණත් බුද්ධ ශාසනය ලැබුණත් ශ්‍රද්ධාව නැත්තම් තුනුරුවන් කෙරෙහි පැහැදීමක් නැත්තම් එයා කවදාවත් පිනක් දහමක් කරන්නේ නැහැ. කවදාවත් ಗುಣ ධර්මයක් පුරන්නේ නැහැ. ඒ නිසා අභිධර්මයේ මේ ශ්‍රද්ධාව උගන්වන්නේ සෝබන සාධාරණ චෛතසික දානමය අතරින් පළවෙනිම පුණ්‍ය චෛතසිකයේ ඇටියෙට. අපි දන්නවා පලාතක් ගිගුන්දේගෙන මහ පෙට්ටි ගොන්නක් ඇදගෙන යන කෝච්චියක් දුම්රිය අධ්‍යා බැලුවාම ඒ විශාල බලක් ඇදගෙන යෑමේ ශක්තිය තියෙන අර දුම්රිය එන්ජින් එකට. ඒ වාගේ සියලුම කුසල ධර්මයන් පහළ වෙන්නේ පින් සිතවිලි පහළ වෙන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. ශ්‍රද්ධා චෛතසිකයේ සෑම පුණ්‍ය චේතනාවකම පහළ වෙනවා. සෑම පුණ්‍යිතකම පහළ වෙන චෛතසිකයක් තමයි ශ්‍රද්ධාව කියන්නේ. නිසා ශ්‍රද්ධාව නැත්තම් මිනිස්සෙක් වුණත් වැඩක් නෑ. කිසිම පිනක් දාමක් කරන්නේ නෑ. කිසිම ගුණධර්මයක් පුරන්නේ උපන්න වෙනුවට සත්වාගේ ජීවත් වෙලා මැරෙනවා. නිසා දෙවියෝ මෙතනින් මැරිලා ගිහිල්ලා සුගතියක උපදින්න කියන්නේ මනුෂ්‍ය ලෝකයේ උපදින්න හොඳ ලාභයක් ලබන්න කියන්නේ බුද්ධ ශාසනය ලබන්න හොඳ පිහිටීමක පිහිටන්න කියන්නේ සද්ධා ගුණයේ පිහිටන්න. ඉතින් ඒ සියලුම වාසනාවන්ත ගුණ අපට කියනවා. බුදුරජාණන් වහන්සේ ධම්මපද පාළියේ වදාලා පින්නතුනේ යථාපි පුප්ප රාසිම්හා කෛරාමාලා ගුණේ බහෝ එවං ජාතේන මච්චේන අත්තබ්බං කුසලං බහුං කියලා දක්ෂ මල්මාලාකාරයෙක් නොයෙක් පාට වලින් යුක්ත මල්මාලා රාශියක් මල් රාශියක් ලැබුණාම ඔහුගේ දක්ෂතාවයත් උනන්දුවත් මුල් කරගෙන හොඳ මල්මාලා ලස්සන මල්මාලා ගොතලා ඒවා පොහොසත් අයට විකුණලා විශාල ලාභයක් ලබන්නා වාගේ මේ ලෝකයේ ඉපදිච්ච වාසනාවන්ත මිනිසයන් කත්තබ්බං කුසලම් බහුම් ජීවත් වෙන මේ පුංචි කාලය තුල මේ අවුරුදු 10000 ගණන් අපි ජීවත් වෙන්නේ මේ ඉන්න කෙටි කාල සීමාව තුළ බහුල වශයෙන් පින්දහම් කරන්න කියලා වදාලා. ඉතින් ඒ විදිහේ දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් අපි ලබලා තියෙනවා. හැබැයි මේ මිනිස්සු අතරත් ඉන්නවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙනවා මිනිස්සු කොටස් පහක් ඉන්නවා කියලා. මනුස්ස මනුස්ස, මනුස්ස අමනුස්ස, මනුස්ස තිරච්ඡාන, මනුස්ස പ്രേත, මනුස්ස දේව කියලා. මනුස්ස මනුස්ස කියන්නේ මිනිස්සෙක් කියලා ඉපදිලා මිනිස් ගුණ දහම් ඇතිව ඉඳලා මැරෙන එක. මනුස්ස අමනුස්ස කියන්නේ මිනිස්සු වාගේ ඉපදිලා යක්ෂෝ වාගේ, රාක්ෂෝ වාගේ ජීවත් වෙන අයට. මනුස්ස තිරච්ඡාන කියන්නේ මිනිස්සු වාගේ ඉපදිලා තිරිසන් සත්තු වාගේ ජීවත් වෙන අයට. මනුස්ස പ്രേත කියන්නේ මිනිස්සු වෙලා ඉපදිලා මා പ്രേතයන් වාගේ ලෝභයෙන් ආසාවෙන් වෙලිලා ජීවත් වෙන අයට. මනුස්ස දේව කියන්නේ මිනිස්සු වාගේ ඉපදිලා මිනිස්සෙක් වෙලා ඉපදිලා දෙවියෙක් වාගේ ජීවත් වෙලා දෙවියෙක් වාගේ මිය යන අයට. ඒ උතුම් මනුෂ්‍ය ආත්මයත් අපි ලබලා තියෙනවා. දුර්ලභා කන සම්පatti කියන්නේ ක්ෂණ සම්පත්තිය. ඊටාම දුර්ලභයි. දැන් මිනිස්සෙක් වෙලා ඉපදුනත් උත්පත්තියේම જાත්‍යන්ද ಜಾති බදිර කියන්නේ ඇහැ පේන්නේ කන ඇහෙන්නේ බීරන් ගොළුවන් වෙලා ඉපදුනොත් ඒ ජීවිතේ කවදාවත් ධානයක් ලබන්න බෑ. කොච්චර භාවනා කළා. මාර්ගඵල ලබන්න බෑ. ඒක අවාසනාවන්ත ජීවිතයක්. හැබැයි එකක් තියෙනවා එහෙම උත්පත්තියෙම ඇහැ කන නාස ආදී ඉන්ද්‍රියන් විකලව ඉපදුනත් ඒ උපදින්නේ සුගති අහේතුක ප්‍රතිසන්දියක් හැටියට පිනකි. පිනක් නැත්තම් එහෙම ජාත්‍යන්ත ජාතිපද බදිරයක් හැටියටවත් උපදින්න බෑ. නිසා අභිධර්මයේ ගන්නනවා කුසල විපාක උපේක්ඛා සාගත සම්තීරණ කියන පින් හිතින් තමයි කුසල සිතින් තමයි අර විදිහේ උත්පත්තියෙන්ම ගොළුෙක් වෙලා, බීරෙක් වෙලා, කණෙක් වෙලා, පොරෙක් වෙලා පවා උපදින්නේ. ඉතින් ඒ උතුම් ෂණ සම්පත්තියත් අපි ලබලා තියෙනවා. හතරවෙනි දුර්ලභ කාරණය තමයි දුර්ලභා පබ්බජ්ජා. පැවිද්ද ඊටාම දුර්ලභයි. පින්නතුනි හැමෝටම පැවිදි වෙන්න පින් නැහැ. පැවිදි වුණත් හැමෝටම මේ පැවිද්දේ ඉන්නක් පිනක් නැහැ. පබ්බජ්ජා කියන වචනේ විග්‍රහ කරලා තියෙන්නේ ව්‍යාකරණේ ඒ වගේ පාළි අටුවාවල පබ්බා පබ්බං ජිනාතේති පබ්බජිතු කොටසින් කොටස කෙලස් දිනා ඉදිරියට ගමන් කරනවා කියන තේරුම උඩ තමයි පැවිද්ද කියලා කියන්නේ නැත්නම් පබ්බජිත කියලා කියන්නේ මේ පැවිදි ජීවිතය කියන එක ආශ්චර්යමත් ජීවිතයක් පින්නතුනි පාළි අටුවාව කියන්නේ සමන්ද පාසාదికා කියන මහා විනය අට කතාවේ පැවිදි ජීවිතය විග්‍රහ කරලා තියෙනවා මේ විදිහට පබ්බජ්ජා නාම පුන පටිසන්ධි ගහන සදිසා. පැවිද්ද කියන්නේ මැරිලා නැවත ඉපදීමක් වාගේ. ඒකෙන් කියන්නේ දැන් අපි මිය ගිහලා ආය උපදිනකොට ඒ උපදින ජීවිතය අලුත් ජීවිතයක්. සිතුම් පැතුම් නම් ගොත් පරිසරය මව්පියන් ඔක්කොම වෙනස් වෙනවා. ඒ වගේ තමයි පැවිදි වුණාම අර ගිහි ජීවිතයේ තිබිච්ච කිසිම ආකල්පයක් සම්බන්ධතාවයක් නැහැ. අපි දන්නවා ගිහි එක්කටියට යනවා කියන පැවිද්දට කියන්නේ වඩිනවා. ගිහියෙක් හැටියට බුදිය ගන්නවා කියනවා නිදනවා කියනවා පැවිද්දාට පැවිද්දාගේ නිදා ගැනීම සැපදීම. ගිහියෙක් නානවා පැවිද්දෙක් දැන් පාසු වෙනවා. ගිහියන් කනවා බොනවා පැවිද්දන් දානි වළඳනවා. වචන වලින් පවා වෙනසක් තියෙනවා. ආකල්ප වලින් වෙනසක් තියෙනවා. අපසන්නාණං වා පසාදාය පසන්නාණං වා භීවෝ භාවයි. නොපැහැදිච්ච අය පැහැදීම පිණිසත් පැහැදිච්ච අයගේ පැහැදීම වැඩි දියුණු වීම පිණිසත් තමයි පැවිදි ජීවිතය ගත වෙන්නේ. එනිසා පැවිදි වීම කියන එක ඊටාම දුර්ලභ කාරණයක් නැත්තම් වාසනාවන්ත ගුණයක්. පබ්බජ්ජං දුප්පබ්බජ්ජං දුරබිරමං කියලා සඳහන් වෙනා ධම්මපදයේ පාළියේ දුප්පබ්බජ්ජං පැවිදි වීම ඊටාම දුර්ලභයි. දුරබිරමං ඒ අබිරමණය කිරීම නැත්තම් ඒ සිත්තල්වා වාසය කිරීම ඊටත් වඩා දුර්ලභයි. අපි හිතලා බලන්න අපේ ලංකාවේ සාමාන්‍ය දැනට සංඛ්‍යාත්මක බුද්ධ ශාසන අමාත්‍යාංශ ලියාපදිංචි වෙලා තියෙන්නේ වික්ෂුන් වහන්සේලා 39140. මේ කෝටි දෙකක් ජනතාවට සේවය කරන්න 39140. ඉතින් පැවිදි වෙච්ච පිරිස ඔක්කොම හිටියනම් ලක්ෂ ගාණක් ඉන්න ඕන. එහෙම ඉන්නේ නැහැ. එහෙම ඉන්න පිනක් නැහැ. සා පැවිද්ද ඊටාම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දුක නිපාතයේදී වදාලා මේ ලෝකයේ සැප දෙකක් තියෙනවා. එකක් පැවිදි සැපේ අනික ගිහි සැපේ. දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ. මානිනි සැප දෙකයි මොනවද මේ දෙක? ගිහි සුඛංච පබ්බජ්ජා සුඛංච ගිහි සැපය පැවිදි සැපය. ඒත දග්ගම් භික්ඛවේ දින්නම් සුඛානං යදිදම් පබ්බජ්ජා සුඛං. මේ සැප දෙක අතරින් මානිනි උතුම් වන්නේ අග්‍රවන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ පැවිදි සැපේ. ගිහි සැපේ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ලෞකික කාම සම්පත් වින්දනය කරමින් ගත කරන ලෞකික ජීවිතේ ඊට වඩා දසදහස් ගාණයකින් කෝටි ලක්ෂ ගාණනකින් උතුම් සැපයක් තමයි පැවිද්දා ලබන්නේ. පැවිදි සැපේ. ඒ නිසා මේ සැප දෙක අතරින් ගිහි පැවිදි කියන සැප දෙක අතරින් උතුම් සැපය පැවිදි සැපයයි. ඔබ දන්නවා සාමාන්‍ය ඵල සූත්‍රයේදී අජාසත් රජතුමාට දේශනා කළ සාමාන්‍ය ඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී වදාලා මේ පැවිදි සැපේ තියෙන වටිනාකම. සාමාන්‍ය ඵල කියන්නේ පැවිදිකමේ ප්‍රතිඵල. අප්‍රමාණ පැවිදි ජීවිතයේ වටිනාකම් දේශනා කළා. එක තැනක ගැහුවා මහරජතුමනි ඔබතුමාගේ රටේ කම්කරුවෙක් පැවිදි වුණාම ඔබතුමා යටතේ ඉන්න ඔබතුමා වඳිනවද නැද්ද කියලා ඇහුවා. මම වඳිනවා කිව්වා. ගරු කරනවද නැද්ද? ගරු කරනවා. දැක්කාම නැගිටිනවද නැද්ද නැගිටින. එහෙනම් ඔබතුමාගේ රජකමට වඩා වටිනා ඒ පැවිදි ජීවිතේ. ඒ විදිහේ සාමාන්‍ය ඵල පැවිදිකේ මේ වටිනාකම් රාශියක් ඒ සූත්‍රේ වදාලා. ඒවා කියන්න කාලේ නෙමෙයි. වෙනතනේ කොච්චර මේ පැවිදි සැපය උතුම්ද කිව්වොත් දන්නවා මේ ශාසනයේ හිටිය බුදුරජාණන් වහන්සේ ඇරිච්චාම අග්‍ර ගණ්‍ය මහා ප්‍රඥා වූ ප්‍රඥාවන්තයන් අග්‍ර වූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ආත්ම 500ක් එක දිගටම නොකොඩවා පැවිදි වෙච්ච කෙනෙක්. එනිසා සාරිපුත්ත අපදානයේදී බුදුරජාණන් වහන්සේ චරිත මහරහතන් වහන්සේ පිරිනුම් පාවදාල අවස්ථාවේ වදාලා යෝ පබ්බජී ජාති සතානි පංච පහය කාමානි මනෝරමානි තං වේතරාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතං වන්දත සාරිපුත්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම සම්පත් අතහැරලා ආත්ම 500ක් ඉන්ද්‍රයන් দমনය කරගෙන යම් කිසි උත්මයේ පැවිදි භාවයට පත් වෙලා පැවිද්දදම් පිරුවද ඒ පිරිනුවන් පාවදාල සාරිපුත්‍රයන් වහන්සේට සදා කල්හි වඳින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ කියපු උතුම් සැපයක් තමයි නැත්තම් දුර්ලභ කාරණයක් තමයි පැවිද්ද කියලා කියන්නේ. පස්වෙනි දුර්ලභ කාරණය දුර්ලභං සද්ධම්ම සවණං බුදුබණ අහන්න ලැබීම. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රෑ දවල් දෙකේම අපේ රටේ බුදුබණ අහන්න ලැබෙනවා. මාධ්‍යයෙන් අපට විවිධ ආකාරයෙන් බුදුබණ අහන්න බලන්න ලැබෙනවා. ඒ නිසා මේ බණක් දුර්ලභද කියලා. පින්වත්තුනි ජීවිතේ කවදාවත් බණපදයක් ඇහුවේ නැති මිනිස්සු ලෝකේ ඉන්නවා. ඔය අප්‍රිකානු රටවල් වල වාගේ. ඒ වගේම බුදුබණ අහන්න පින් තියෙන්න ඕනේ. මිනිස්සෙක් කියලා උපදින්න ඕනේ. බුද්ධ ශාසනයක් තියෙන්න ඕනේ. එනිසා සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා වදාලා බණ පොතේ සද්ධර්මයේ පරම දුර්ලභ කාරණයක්. මේ බණ අහන්න නැතුව ඔබ දන්නවා නිවන් දකින්න බෑ. තව විදිහකින් කිව්වොත් භාවනා කරන්න නැතුව නිවන් දකින්න බෑ. ඉතින් මේ බණ අහනවා කියන්නේ භාවනා කිරීමක්. ඔබ දන්නවා උපතිස්ස කියන පරිබ්‍රාජකයා පසු කාලයක සරියුත් මහ රහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජක නමින් නිවන් සොයාන යද්දී පාරදී තමයි අස්සජී මහ රහතන් වහන්සේ හම්බුනේ. මේ සා විශාල ප්‍රඥාවක් තිබිච්ච උපතිස්ස පරිබ්‍රාජකයාට අස්සජේ මහරහතන් වහන්සේගෙන් අර "යේ ධම්මා හේතුප්පබවා" කියන හේතුඵල න්‍යාය ධර්මයේ ඇතුළත් ගාථාව අහනකම් සෝවාන් වෙන්න බැරි වුණා. ඒ ගාථාවේ මුල් පද දෙක අහලා වෙනකොටම උපදේශ පරිබ්‍රාජකයා පිපෙන්න දෙවිච්ච නිලුම් මලකට සූර්ය රශ්මිය යටනා වාගේ නිවන් දැක්කා. නැත්තම් සෝවාන් වුණා. ඒකට කියන්නේ පරතෝ ගෝසප්ප්‍රත්‍ය කියලා. කවදාවත් බුදුබණක් අහන්නේ නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒක නිසා තමයි අර අසිත කියන තාපසතුමා ඉස්සරහා සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන බව දැනගෙන සතුටු වෙලා පස්සේ ඇඬුවා. ඇයි ඒ බුදු බව ලබන වෙලාව වෙනකොට සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙනකොට ගෞතම නමින් බුදු වෙනකොට මේ අසිත තාපසතුමා ගිහිල්ලා ඉපදෙන්නේ භවග්‍රේ නමින් හඳුන්වන මහා කල්ප 84000කට ආයුෂ තියෙන නේව සංඥානා සංඥායතනෙ කියන අරූපතලේ. ඒක තමයි වැඩිම අවශ්‍යයක් තියෙන බඹලව. ඉතින් ඒ බඹලව උපන් කෙනෙකුට සෝවාන් වෙන්න බෑ. මොකද සෝවාන් වීම සඳහා ශ්‍රවණය කිරීමේ සත්‍යයක් ශ්‍රවණය මේ කන් ඇහිීමේ සත්‍යයක් නැහැ. කන තිබුණාට ක්‍රියාත්මක නැහැ. ඒ නිසා තමයි සෝවාන් වෙලා ගිය කෙනෙකුට සකදාගාමි අනාගාමි රහත් වෙන්න පුළුවන් වෙනවා මිසක් අරූපතලයක උපන්න බ්‍රහ්මයෙකුට එහිදී සෝවාන් වෙන්න බෑ. අපි දන්නවා සෝවාන් නොවේ සකදාගාමි වෙන්න බෑ. ඒ නිසා තමයි අසිතතාව සුතුම ඇඬුවේ. ඉතින් මේ සෝතාපට්ඨියංග හතරක් උගන්වනවා බණ පොතේ. කියන්නේ සෝවාන් වෙන්න අවශ්‍ය කාරණා හතරක්. පළවෙනි කාරණේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. හොඳ නරක කියා දෙන කල්යාණ මිත්‍ර සංඛ්‍යාත සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ලැබෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණයේ දෙවෙනි කාරණේ බුදුබණ අහන්න ඕනේ. යෝනිසෝ මානසිකාරණේ තුන්වෙනි කාරණේ කියන්නේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඒ නුවණින් මෙනෙහි කළා ಗುಣධර්ම පුරන්න ඕනේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දෙන්න ඕනේ. මේ කරුණු අතර සෝතාපට්ඨ්‍යංග හතර හැටියට උගන්වන්නේ. ඉතින් ඒක නිසාම තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා සියලු දාන අතරින් දීම් අතරින් ඉහළම දාණය ධර්ම දානයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. නිසා මේ ධර්ම දාණය නැත්තම් බණ ඇසීම කියන්නේ භාවනාවක්. දැන් සමහර ප්‍රශ්න කරනවා මේ බණ අහන්න නැතුව මේ භාවනා කරන්න බණ අහන්න නැතුව රහත් වෙන්න බැරි නම් මගපල නිවන් දකින්න බැරි නම් ඔය භාවනා කරලා නිවන් දකින්න කියලා. භාවනා කරනවා කියන්නේ බණ ඇසීම. නැත්තම් බණ අහනවා කියන්නේ භාවනාව. දැන් භාවනා ධර්මානුස්සතිය භාවනාව තමයි බණ අහනවා කියන්නේ. ධම්මානුස්සතිය කියලා කියන්නේ කර්මස්ථාන භාවනා 40න් එකක්. අනුස්සති භාවනා 10ට ඇතුළත් එකක්. කොට බණ අහනවා කියන්නේ පැයක් බණ අහනවා නම් පැයක් භාවනා කිරීමක් ඒ කරන්නේ. ධර්මානුස්සතිය වැඩි වීම. ඒ නිසාම මේ ධර්ම ශ්‍රවණයේ තියෙන අප්‍රමාණ ආනිසංස අටුවාවල විස්තර කරලා තියෙනවා මේ විදිහට. නවකප්පං සුත ධම්මං අට්ඨ කප්පංච යාචිතෝ ඒක කප්පං අනුමෝදංච දේශිතෝ චසංඛ්‍යා කියලා. යම් කිසි කෙනෙක් බුදුබණ අහනවා නම් ශ්‍රද්ධාවෙන් ඒ බුදුබණ ආපු කෙනාට මහා කල්ප 9ක් යනතුරු ඒ සැප විපාක ලැබෙනවා. අට්ඨකප්පංච යාචිතෝ බණ දේශනා කිරීමට දහස්වට්ටියක් පිළිගන්නලා ආරාධනා කළ දායකයට හෝ දායකාවට කල්ප 8ක් එහි විපාක ලැබෙනවා. ඒක කප්පං අනුමෝදංච කෙනෙක් බණ අහලා ගිහිල්ලා අපි මේ විදිහේ බණක් ඇහුවා කියලා ඒ බණ තව කෙනෙකුට කියා දුන්නා මෙයා සාදු කියලා සතුටින් අනුමෝදන් වුණොත් එහි පින එයාට කල්පයක් විපාක දෙනවා මහා කල්පයක්. මහා කල්පය කියලා කියන්නේ අන්තකල්ප 80ක් තියෙනවා මහා කල්පයකට. මහා කල්පයක් විපාක ලබා දෙනවා. දේසිතෝච අසංඛ්‍යා නිස්සරණාධ්‍යාසයෙන් යුක්තව. ඒ කියන්නේ ලාභ ලෝභ කීර්ති ප්‍රශංසා ගෞරව සත්කාර සම්මාන මොකවත් බලාපොරොත්තු වෙන්නේ නැතිව අනුන්න ධර්මය අවබෝධ කර දෙන අදහසින් කෙනෙක් ධර්ම දේශනාවක් කළොත් ගිහියෝ ඒවා පැවිදියෝ ඒවා කවුරු හරි බණ දේශනා කළොත් ඒ දේශකයාට ලැබෙනවා අසංඛ්‍යාත කෙලවරක් නැති අසංකේය අප්‍රමාණ විපාකයක්. බණ කියන්නේ පින්නතුණි සත්‍ය විනිමුත්තෝ ඒ භගවතෝ දේශනාම නැත්ති චතුරාරි සත්‍යයටයි. චතුරාරි සත්‍යයෙන් තොර බණක් නැහැ. චතුරාරි සත්‍යයෙන් තොර එක වචනයක්වත් බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ. ඒ නිසා බණ කියලා කියන්නේ බුදුදහමේ හදවත බඳු චතුරාර්ය සත්‍යයයි. ඒකයි අමතං දදෝච සෝති යෝ ධම්ම මනුසාසති කියලා එක තැනක සඳහන් වෙන්නේ බණ දේශනා කරන දේශකයන් වහන්සේ ලෝකයට බෙදා දෙන්නේ අමෘතයයි අමා බෙදන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ගිහේන මුඛ කරොන්තානං නිච්ච මාමිස දානතු කරෝත ධම්ම දානේන තේසම් පච්චූපකාරකම් කියලා සිව්පසයෙන් උපස්ථාන කරන ගිහියාට අනුකම්පාවෙන් යුක්තව ධර්ම දානය දීමෙන් සංග්‍රහ කරන්න කියලා භික්ෂුන් වහන්සේට. හයවෙනි දුර්ලභ කාරණය දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂයා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයාට හොඳ නරක කියා දෙන කෙනාට දැන් සංස්කෘත භාෂාවේ උගන්වනවා මේ හොඳ නරක කියා දෙන හොඳ හදවතක් ඇති සත්පුරුෂයා දැකීම බේතක් වාගේ කියලා. සරෝත් දර්ශන මෞසදා. හොඳ හදවතක් ඇති හොඳ සත්පුරුෂයෙක් පින්පව් කියා දෙන කෙනෙක් ඇහැට දැකීමත් බේතක් වෙනවා කියලා. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං කියලා මංගල සූත්‍රයේදී ආශ්‍රයයට නුසුදුසු බාලයා කියලා කිව්වේ අසත්පුරුෂයාට. ඒ වගේම සත්පුරුෂයා තමයි ආශ්‍රයයට හොඳ පඬිතයා කියලා කිව්වේ. සත්පුරුෂයා නිසා මුළු බුද්ධ ශාසනයම පින්නතුණේ පවතිනවා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මම විවේකව ඉන්නකොට මට මෙහෙම අදහසක් පහළ වුණා. මොකද්ද? මේ සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා නිසා නේද බුද්ධ ශාසනයෙන් භාගයක්ම පවතින්නේ කියලා. රඳා පවතින්නේ කියලා. මොකද බුදුරජාන් වහන්සේට වදාලේ මා හේවං ආනන්ද මා හේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. මේ මුළු බුද්ධ ශාසනයම අවුරුදු 5000ක් පවතින්නේ හොඳ නරක කියා දෙන පින්පව් කියා දෙන ಗುಣධර්ම වලට මිනිසා යොමු කරන කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා නිසා කියලා. ඔබ දන්නවා අසත්පුරුෂයා නිසා මිනිසයන් කොයිතරම් නොමග ගිහිල්ලා දුකට වැටෙනවද? අජාසත්ත කියන රජතුමා අසත්පුරුෂ ආශ්‍රයෙන් දේවදත්ත හාමුදුරන්ගේ ආශ්‍රයෙන් තමන්ගේ පියා බිම්බිසාර රජතුමා ඝාතනය කරලා පිත්‍රෝඝාතක අකුසලයේ පංච ආනන්තරේ කර්මය කරගෙන අදත් තපාය දුක් විඳිනවා. බැරි වෙලාවත් අජාසත් රජුරෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයයකට ලැබුණා නම් බුදුබණ අහලා සෝවාන් වෙන්න පින් තිබිච්ච කෙනෙක්. ඔබ දන්නවා පසු කාලයක බුදුරජාන් වහන්සේට පැහැදිලා අජාසත් රජතුමා අප්‍රමාණ පින් දාම් කළා. ප්‍රථම ධර්ම සංගායනාවේදී බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මාසයකට පස්සේ රජගහනුවර සත්තපරණ ගුහාවේ ඉදිරිපිට ධම්ම ධර්ම සභා මණ්ඩපයේ පවත්වපු අත්මාසයක් පුරාවට 500ක් සිව් පිළිසින් ව්‍යාපත් රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පාත්තපු ඒ පංච සතික කියන ධර්ම සංගායනාවේ ප්‍රථම දායකත්වයේ ප්‍රධාන දායකත්වයේ සුළුයි අධ්‍යාසත් රජුරු. එතර නෙමෙයි බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාපු බව ඒ අජාසත් රජතුමාට කිව්වේ කොහොමද? ඥානවන්ත බ්‍රහ්මණන් කිව්වා එකපාරට කියන්න එපා රජතුමාගේ පපුව පැල්ලිලා මැරෙනවා. ඒ තරම් ශ්‍රද්ධාවන්තේ. අර අසත්පුරුෂ ආශ්‍රයයට ගිහින් තමයි අර පව ගොඩක් කරගත්තේ. ජිතෙල් පුරවලා දෝනාවක ඒකේ සතප්පලා තමයි බුද්ධ පරිනිර්වාණය කිව්වේ. මේ ශෝකාන්විත පණිවිඩේ රජතුමා සී නැතුව යටුණා. තුන් පාරක් මේ පණිවිඩය අහලා සී නැති වුණා. ඒ නිසා පින්නතුනේ සත්පුරුෂයාගේ ආශ්‍රයෙන් තමයි කෙනෙකුට යහපතක් සැලසෙන්නේ. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රයය දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔබ දන්නවා සජීවී මිනිස්යන් විතර නෙමෙයි අජීවී වස්තු පවා අසත්පුරුෂ ආශ්‍රයෙන් නරක ආශ්‍රයෙන් වෙනස් වෙනවා. අර කෝසම්බ ජාතකයේ සඳහන් වෙනවා අර මී යම ගහක් තිබුණා ඒක රජ කෙනෙකුට රසවත් අමගහක් ඒක නැති කරන්න ඝාතනය කරන්න විනාශ කරන්න උපදෙස් අරගෙන අනික් රජුරෝ මොකද කළේ කොහොඹ පැල හිටෙව්වා අර මේ අඹ ගහගාව. ඉතින් අර කොහොඹ මූල් ගිහිල්ලා අඹ මුල් උඩින් ඒ කොහොඹ මේ මේ අඹ ගහේ අඹ ඔක්කොම තිත්ත වුණා. සුවජාතකයෝම දන්නවා අර එකම කූඩුවේ ඇදිච්ච ගිරාපැටව දෙන්න දෙපැත්තට වැටිලා එක්කෙනෙක් හොරුන්ගේ පැත්තට වැටිලා හොරු වාගේ කතා කළා අනෙක් එන තාපසාරාමයට වැටිලා තාපසයන් විදිහට හැදුන වැඩුණා. මේකෙන් කියන්නේ ආශ්‍රය තුලින් ඕනම කෙනෙක් වෙනස් වෙනවා. නිසා සත්පුරුෂ සංසේවනයත් දුර්ලභ කාරණයක්. මේකේ ආපු කරුණු 6 බුදුරජාණන් වහන්සේ වදාලා ඊටාම දුර්ලභයි මොනවද? බුද්ධෝත්පාද කාලය, මනුෂ්‍ය ආත්ම භාවය, ක්ෂණ සම්පත්‍ය, පැවිදි ජීවිතය, සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ සංසේවනය. මේ සෑම වාසනා ගුණයක්ම අපි ලබලා තියෙනවා. පැවිද්ද ඇර අනික් සියල්ල ඔබත් ලබලා තියෙනවා. තා මීට වඩා වාසනාවන්ත ජීවිතයක් වෙන්නේ නැහැ. අපි මේ ඉන්න අවුරුදු 50ක් 60ක් 70ක් පුංචි කාලය තුල මේ ලබාගත් උතුම් වාසනාවන්ත ජීවිතයෙන් වැඩක් ගන්න ඕනේ සත්වාගේ ඉපදෙලා මිනිස්සෝ වශයෙන් ඉපදුනා සත්වාගේ ජීවත් වෙලා මැරෙන්න හොඳ නැහැ. නිසා නිරන්තරයෙන් මේ සුගතෝවාද සූත්‍රය උදේ ආවා මෙනෙහි කරමින් අපි ලබාගත් ජීවිතයෙන් පින්දහම් කරමු, ಗುಣධර්ම ආරක්ෂා කරගනිමු. අපි ලබන ජීවිතේ ඊට වඩා සාර්ථක ජීවිතයක් කරගනිමු. කෙලවර බෞද්ධ පරමාර්ථය වූ නිවන්සුව ලැබමු කියන අදිෂ්ඨානයයි මේ ධර්ම දේශනාවෙන් ඇති කරගන්නට ඕනේ. ඒ පාඩමයි ඉගෙන ගන්න ඕනේ. දැන් ඔබ හැමදෙනාම ඊටාම සාවධානව සංවරශීලීව බුදුගණ අහලා ප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් ඒක රාශි කරගත්තා. මුදලින් මිල කළ නොහැකි මේ උදාාර පුණ්‍ය ශක්තියේ බලමහිමෙන් ඔබ හැමදෙනාට ඉහාත් භාව වශයෙන් සිතක් සාන්තියක් වේවා, යහපතක් වේවා, කායික මානසික සුවය ලැබේවා. පරලෝක වශයෙන් ඔබ හැමටත් නමින් මියගිය සියලු ඥාතීන්වත් හැදූ වැඩූ ගුරු දෙමව්පියාදීන්ටත් දෙවියන් සහිත සමස්ත ලෝකවාසීන්ටත් මේ පින් එකාකාරවත්පත් වීමෙන් ඒ සෑම සියලු දෙනාටම සාන්ත සදාකාලික සුවදායක අති උතුම් අමාමා නිවන් සැපතින් සදා සැනසෙල්ලක් කරගන්නට හේතු වාසනා වේවායි ආදරයෙන් චිත්ත ප්‍රීතියෙන් සාදු කියලා පින් අනුමෝදන් වෙන්න පෙර ආයවලදා 2015 අප්‍රේල් 8 වන දින මියගිය අනුමා ඇස්ලින් සුහිරියට 2014 මාර්තු 28 වන දින මියගිය පී කාසුම් ප්‍රේමසිරි මහතා යන අයට පින් පැන්වීමත් සුජීවත්ව සින්න හිරිගොල්ල පදිංචි ජයතිලක රාජ කරුණා මහතාට පොඩි අම්මා තෝලංගමේ ශ්‍රී ශාන්ති රණවිරු විවේකාශ්‍රමයේ කැපකරු කුකුල්පනී ජයරත්න මහතාට දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත් නිදුක් නිරෝගී සුවපැතීමත් සඳහා ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා කොබිගනේ හිරිගොල්ල පදිංචි ජයතිලක රාජකරුණා මහතා පින්නතුනි දැන් ධර්ම දේශනාව අවසානයේදී විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්න තියෙනේ තමයි ඔබ හැමදෙනාම දන්නවා මේ ලංකාවේ ඊටාම අග්‍රගණ්‍යයේ ධර්මදේශකයන් වහන්සේ නමක් හැටියට වැඩ සිටිය ඒ වගේම පූජනීය උත්තමයෙක් හැටියට වැඩ සිටිය මගේ ධර්මාචාර්යයන් වහන්සේ වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක දුරන්දරව වැඩ සිටි ඒ වගේම මහා මහෝපාද්‍යය ත්‍රිපිටකාචාර්ය මහා කම්මඨානාචාර්ය අති පූජනීය නාවිනී අරිදම ස්වාමින් වහන්සේට අප විසින් අප ජීවිත කාල පුරා කාලය පුරාවට සිද්ධ කරගත් සියලු පින් අතරට මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් උදාර පුණ්‍ය සම්පත්තියද ඒකරාශීමෙන් ලැබීමෙන් උන්වහන්සේ ප්‍රාර්ථනා කළ උතුම් බෝධිය වන බුද්ධ බෝධියෙන් බුදු බවින් අමා මහ නිවන් දකින්ද උන්වහන්සේට වාසනාව ලැබේවා කියලා සෑම දිනම සාදුනාදයක් පවත්වන්න දැන් සෑම දිනම හොම වැඳ ගන්න ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු පින්තුනේ අද මේ උතුම් වූ ධර්මාංශාසනා පැවතු දේශකයන්න් වහන්සේ තෝලංගමුව නාපේ ශ්‍රී ශාන්ති රණවීර විවේකාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක ගම්පහ බැන්දිය මුල්ල ශ්‍රී විද්‍යාසේකර මහපිරිවෙන් දේශ්ඨ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතු රුවන්ගිරියේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප උන්වහන්සේට නිදුක් නිරෝගී සුවහා චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. පිළිතුරු ඔබටත් පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මතන ඔබ සැමට පෙරවන් සරණයි.